ඉතින් අදත් අපි ඒ චිත්ත විසුද්ධියේ තව කරුණු කාරණා ටිකක් තියෙනවා පැහැදිලි කරන්නට. ඊට පස්සේ අපි ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි හා ඥාන දර්ශන විසුද්ධි කියන මේ සප්ත විසුද්ධීන් ඊ타ත්ම निराවුල්ව පැහැදිලිව පිරිසිදුව සරලව අපි දේශනා කරලා අපේ ප්‍රාර්ථනාව බලාපොරොත්තු ඒ සියලු දෙනාම මේ භවය තුල එහෙම නැත්නම් ඉක්මන් භවයක් තුල මේ සංසාර ගමනින් නිදහස් කරන්න. බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලේ ඒකයි. එකමග දෙන්නේ කියන්නේ නැතුව සියලු ලෝක සත්වයාගේ යහපත පිණිස, අභිවෘද්ධිය පිණිස මගේ මේ දහම ලෝකය ප්‍රචලිත කරන්න. ඒ තථාගතයන් වහන්සේගේ අනුශාසනාව ඒ ප්‍රකාශය අපි අනුගමනය කරමින් ධර්ම දේශනාව සිද්ධ කරනවා. හොඳින් අහන්න. ගැඹීර ධර්මයක්. ඒ ධර්මය ගැඹුරු බව නිසා තමයි අපට මෙච්චර කාලයකට මේක හරියාකාරව අවබෝධ කරගන්න බැරි වුණේ. අදත් අපි ඒක සාවධානව හොඳින් සිත එකඟ කරගෙන සිත තැන්පත් කරගෙන ඒ අරමුණේම සිත පිහිටවාගෙන ධර්මය ශ්‍රවණය කළොත් අපට මේ සම්බුද්ධ ශාසනයේ උපරිම ඵල නෙලා ගන්න පුළුවන්. ඒ සඳහා දේශනාව සිද්ධ කරනවා. එහෙනම් හොඳින් අහන්න. මීට කලින් ධර්ම දේශනාවල අපි සිද්ධ කළේ ඒ චිත්ත විසුද්ධි පිළිබඳව සීල විසුද්ධිය මුලින් පැහැදිලි කරා. තොර අදත් මේ ධර්ම දේශනාව චිත්ත විසුද්ධියම මූලික කරගෙන සිද්ධ කරනවා. ඉදිරි දේශනාවල දිට්ඨි විසුද්ධි පිළිබඳව ගොඩාක් පැහැදිලි කරන්නට වෙයි. හොඳට අහන්න සෑම ධර්ම අහන්න මගේ හැරුණොත් අහන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ තහන්න පුළුවන්. අපි මේ කලින් ධර්ම දේශනාවේ සාකච්ඡා කළේ ධ්‍යාන පිළිබඳව. ධ්‍යාන කියන්නේ ධ්‍යාන කියන්නේ සමාධියේ උපරිම අග්‍රඵලය. සමාධි කියන්නේ සමාධි කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. සිත තැන්පත්. සිත විසිරෙන්නේ අරමුණේ වැඩි වෙලාවක් රඳවා තබා ගැනීමේ හැකියාවට කියන සමාධි කියලා. ඒ සමාධිය අග්‍රඵලය ධානය. එතකොට පසුගිය ධර්ම දේශනාවෙත් අපි කතා කළේ ධානයක් උපදවන පිළිවෙල. ඒකට මම එක කමටහනක් තමයි මේ ධර්ම දේශනාව විස්තර කරන්න ලැබුණේ කාලයත් එක්ක. අදත් තව කමටහන් කීපයක් තුලින් ඒ ධානයක් උපදවා ගන්නට ධානයක සුවයක් තියෙනවා. හැබැයි తాවකාලිකයි. මේ ධාන ලෞකිකයි. ලෝකෝත්තර නෙමෙයි. සංසාර දුකෙන් නිදහස් වෙන්න විදර්ශනා වඩන්න ඕනේ. ධාන තුලින් කරන්නේ ඒ විදර්ශනාවට උපකාරයක් කිරීම. පසුගිය ධර්ම දේශනාවේ පැහැදිලි කරේ ධානයක් පහසුවෙන් උපදවා ගන්න ක්‍රමයක්. අපි අහලා තියෙනවා මේ මුළු විශ්වයම අධ්‍යාත්මික ශරීරය හා බාහිර ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් කියන කාරණය. සතර කිව්වේ හතරට. මහා භූත කියලා කියත් කියනවා. භූත කියන්නේ භූත කියන්නේ පෙනෙන්නේ නැති හින්දා. භූතයෝ දැర్శණය වෙන්නේ. ඒතර මේ සතරක් මහා භූතයෝ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න. ඒතර පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා භූතය. ඒතර මේ කසිනවලක් තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත, ආලෝක, ආකාශ. ගිය ධර්මදේශනාවේදී පැහැදිලි කරේ පඨවි කසිනයක් උපකාර කරගෙන ධානයක් උපදවන පිළිවෙල. හැබැයි මේක නිවන නෙවෙයි. වර්ධව තේරුම් ගන්න එපා. අපි මේ නිවනට අවශ්‍ය කරන මග හදනවා තාම. දික්ටි විසුද්ධියේ ඉඳලා ටිකටම දේශනා කරන්නේ නිවනටම. ආපෝ ගතිය කියලා දෙයක් අපේ ශරීරය තුලත් තියෙනවා බාහිරත් තියෙනවා. ආපෝ කියන්නේ ඇලෙන ගතිය, වැగిරෙන ගතිය, දීර ගතිය. මේ ඇලෙන ගතිය, වැగిරෙන ගතිය, දියර ගතිය උපකාර කරගෙන අපට පුළුවන්කම තියෙනවා සිත ඒකාග්‍රතාවයකට ගන්න. කොහොමද ගන්න? වතුර වීදුරුවක් ගන්න. ඇතුළත පේන හොඳ වතුර වීදුරුවක්. අරගෙන මේ වගේ ස්ටූල් එකක ඉස්සරහින් තියාගෙන පිටිපස්සෙන් වාඩි වෙනවා. වාඩි වෙලා අර වතුර වීදුරුව දිහා බලාගෙන වීදුරුව නෙමෙයි වතුර වීදුරුව ඇතුලේ තියෙන දියරේ වතුර පිරිසිදු වතුර අරමුණු කරනවා. අරමුණු කරලා අතීතයයි අනාගතයයි අතහරිනවා සිතින්. ඇයි? අපේ සිතේ ප්‍රවෘත්තිය තියෙන්නේ අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රය තුල. අතීතයයි අනාගතයයි අතහැරියාම සිතට නවතින්න වෙන්නේ වර්තමානයේ. වර්තමානයේ මේ මොහොතේ. එතකොට මේ මොහොත වර්තමානයේ මේ මොහොතේ අපේ සිත තිබ්බා අර වතුර එහෙම නැත්නම් ඒ දියර ගතිය තුළ අතීත අනාගත දෙක අතහැරිය සියලු අරමුණු සිතෙන් අතහැරියා. නීවරණ එනවද කියලා බුද්ධියෙන් බලන් ඉන්න ඕනේ. සිහියෙන් යුක්තව බලාගෙන ඉන්න ඕනේ නීවරණ එනවද කියලා. නීවරණ දන්න. මම මීට කලින් ධර්ම දේශනාවල පැහැදිලි කළා ඇති. ඒ නීවරණයන්ගෙන් සිත ආරක්ෂා කරගෙන අර දියරිය දිහා හොඳට බලාගෙන ඉන්න. සිත පණියාකට ගැටලුවක් නෑ අයිගන්ට. ආයිත් පණි. කො අනාගතයටයි කො අතීතයටයි. ආයි ගන්න. අරගෙන නැවත අර වතුරට සිත තියන්න. සිත යොමු කරන්න. ආපහුයි ආපහු ගන්න. ආපහුත්යි ආයි ගන්න. ඒ සිත බාහිරට යන යන සැරේට ආපහු අරන් දෙන ශක්තියක් තියෙන අපේ මනසේ. ඒකට කියනවා සතිය කියලා. සතිය කියන්නේ සිහිය. සිහිය හරියටම පිහිටුවා නම් ඒකට කියනවා සතිපට්ඨාන කියලා. ඒකායන අයම් වික්කවේ මග්ගෝ. ඒක මාර්ගයයි. සිහිය පිහිටවීම. එහෙනම් ඒ සිහිය පිහිටුවාර ජලය තුල අතීත අනාගත දෙක අතහැරලා අර පංච නීවරණ සිතින් බැහැර කරලා අතන සිත තුබ්බහම සිත එතන නවතිනවා. හැබැයි මේකට වීරියක් ඕනේ, උත්සාහයක් ඕනේ, උනන්දුවක් ඕනේ, කැපවීමක් ඕනේ. ඒ තුලින් ටික වෙලාවක් යනකොට අර ජලය පිළිබඳව ඒ වතුර වීදුරුව වීදුර ඇතුලේ තියෙන ජලය අපේ සිත තුළ හොඳට සනිටුහන් වෙනවා. සිතේ හොඳට තැන්පත් වෙනවා. සිතට හොඳට අනුගත වෙනවා. මේක ප්‍රායෝගිකව අත්හදා බලන්න. ගෙදර ගිහින් කාමරයක් තුළ මේ ප්‍රායෝගිකව අත්හදා බලන්න. මොකද බෞද්ධ දර්ශනය තුළ ඉදිරිපත් කරන න්‍යාය තමයි සිත හදන එක. කය හදලා වැඩක් වෙන්නේ. මේක දාලා කොයි වෙලේ හරි යන්න වෙනවා. සිතට ගත්ත දේ අරන් යනවා අතට ගත්ත දේ තියලා යනවා. අතට ගත්ත දේ කවුරුවත් අරන් ගියේ සිතට ගත්ත දේ විතරයි අරන් එහෙනම් අර බාහිර අරමුණු අතහැරලා අර විදියට හොඳට බලාගෙන හිටියාම ඒ ස්වභාවය සිතට හොඳට ඇතුළත් වෙනවා අනුගත වෙනවා සිතේ හොඳට සනිටුහන් වෙනවා සිතේ හොඳට පිහිටනවා ඊට පස්සේ පැත්තකට ගිහිලා වාඩි වෙලා දැස පියාගන්න අර වතුර වීදුරු ඇතුලේ තියෙන ජලය ටික හොඳට පේනවා ඇස් දෙකට නෙමෙයි මනසට ප්‍රායෝගිකවත් හදා බලන්න. හොඳට පේනවා මනසට. එතකොට අර නිමිත්ත අවශ්‍ය වෙන්නේ කයින් කරන්න ඊට පස්සේ. හැබැයි ඒ තුල සිත හොඳට බලවත් කරන්න. පැත්තකට වෙලා ඉඳගෙන අර වතුර වීදුරුව නැවත නැවත නැවත නැවත මෙනෙහි කරලා සිතේ ඒක හොඳට බලවත් කරන්න. බලවත් කරනකොට ওই විදිහට ආලෝකයක් එයි. ඒ ආලෝකය ඉස්සෙල්ලාම එන්නේ මේ කලාම ඇදිරිලියක් වගේ. ඒක විවිධ වර්ණයන්ගෙන් නෙයි. සෑම කෙනෙකුටම එකම වර්ණයෙන් නෙමෙයි. විවිධ වර්ණ වලින් නේ. නිල් පාට, කහ පාට, රෝස පාට, දම් පාට, රිදී පටක් වගේ, වලාකුලක් වගේ, ඒ ආදි වශයෙන් ඒ. කලා මැදිරි වෙලියක් වගේ තමයි ඉස්සෙල්ලාම ඉන්නේ. එතකොට ඇත්තන්ට තේරෙනවා මගේ සිත හොඳට එතන නැවතිලා කියලා. ඊට පස්සේ ටිකක් හිතන්ට මේක ටිකක් ලොකු වුණොත් හොඳයි කියලා. හැබැයි මේක සනියෙන් එලේ සනියෙන් නැති වෙනවා. ආයෙ හිතුවාම ආයෙ එනවා. ඊට පස්සේ ටිකක් හිතන්න මේක මට ටිකක් ලොකුවට පේනවා නම් හොඳයි කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ටික වෙලාවක් යනකොට මේක ලොකු වෙලා පේනවා. ඒක අඟල් දෙකක් තුනක් වගේ පේනවා. ඒකට කියනවා පරිත්තාලම්බන කියලා. ඊට පස්සේ අපි මේක ඒ වෙලාවේ ධ්‍යාන උපදවන්න පුළුවන්. තවත් අපි ඉදිරියට ගිහිල්ලා ධානයක් උපදවා ගන්නවා කියලා හිතුවොත් මේක තව විශාල වෙන්න කියලා හිතනවා. එතකොට මේක පේනවා අඩියක් විතර විශාල. ඒක පේනවා. ඒකට කියනවා මධ්‍යම ආලම්බන කියලා. මධ්‍යම ප්‍රමාණයට පේනවා. අපි හිතන තවත් ටිකක් මේක ලොකු වෙන විශාල වෙන්න කියලා. මිදුලක් වගේ පේනවා. ඒකට කියනවා පරිත්තාලම්බන, අති පරිත්තාලම්බන, අපමාන ලම්බන, අප්‍රමාණ ලෙස පේනවා. මේ අවස්ථා තුනෙන් ඕන අවස්ථාවක ධානය උපදවන්න පුළුවන්. ඒතර ධානය කියන්නේ අරමුණ හොඳට ලං කරලා බැලුවා. ලං කරලා බලපු අරමුණ සිතේ හොඳට සනිටුහන් වුණා. සිතේ හොඳට බලවත්ව පිහිටියා. චිත්ත ඒකාග්‍රතාවය. විතර්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ ඒකාග්‍රතාව. චෛතසික පහක් යදෙනවා. විතර්ක කියන්නේ කල්පනා කරනවා, ਵਿਚාර කියන්නේ සොයා බලනවා. ප්‍රීති කියන්නේ සතුට, සුඛ කියන්නේ ශරීරයට හොඳ සුවයක් දැනෙනවා. මනසට හොඳ සුවයක් දැනෙනවා. ඒකග්ගතා සිත හොඳට නැවතිලා. මේ චෛතසික පහ යෙදෙනවා Tamanට දැනෙනවා. Tamanට තේරෙනවා. Tamanට වැටහෙනවා. දැනගන්න මම ප්‍රථම ධානයේ උපදවා ගත්තා කියලා හැබැයි කාටවත් කියන්න යන්න එපා. කාටවත් කියන්න යන්න එපා. මණිකක් හම්බුනොත් ඒක පෙන්න පෙන්න ඇවිදිනවා. අහල පහල අයට පෙන්න පෙන්න මට මේ වගේ එකක් ලැබුණා කියලා. නෑ නේද? මොකද කරන්නේ ඒක? කාටවත්ම කියන්නේ නැතුව පරිස්සම් කරලා හංගලා තියෙනනේ. අන්න ඒ වගේ තමයි මේකත්. පරිස්සම් කරලා හංගලා තියාගන්න. මේක ඕනි. මොකටද? ඉදිරියේදී. ඉදිරියේදී ඕන වෙන්නේ. එහෙනම් ඉදිරියේදී ඕන වෙන දෙයක්, ඕන කරන දෙයක්, ප්‍රයෝජනවත් දෙයක් අපි මොකද කරන්න ඕන? පරිස්සම් කරගන්න ඕන. ඒක පරිස්සම් කරලා තියාගෙන නැවත නැවතේ ධානයට සමාදින්න. ඊට පස්සේ නැවත නැවත මේ ධානයට සමාදිනකොට විතර්කය අයින් වෙනවා. විතර්ක කියන්නේ කල්පනා කරනවා. අයි කල්පනා කරන්න දෙයක් නැහැ. Taman සිතපු ගමන් අර ආලෝකය පේනවා. ඒතර විතර්කය අයින් වෙනවා කියන්නේ විචාර ප්‍රීති සුඛ එකග්ගතා. ඒ දෙවෙනි ධානයේදී තුන්වෙනි ධ්‍යානෙ දැන් මේක නිතර නිතර එනවා ඊට පස්සේ විතර කල්පනා කරන්න ඕනෙත් නැහැ සොයා බලන්න ඕනෙත් නැහැ ප්‍රීතියයි පස්සද්ධියම නැත්නම් සංසිඳීමක් තියෙනවා ප්‍රීති සුඛ ශරීරයට හොඳ සුවයක් දැනෙනවා. සිත හොඳට එතන නැවතිලා. ඒ තුන්වෙනි ධානය. ඊට පස්සේ ටික වෙලාවක් ওই විදිහට ඉන්නකොට ටිකක් ඕකේ හොඳට පුරුදු කරනකොට ප්‍රීතියත් අයින් වෙනවා. සුඛ එකග්ගතා. ශරීරයට මනසට හොඳ සුවයක් දැනෙනවා. ඒ හතරවෙනි ධානයේදී. පස්වෙනි ධානයේදී උපේක්ඛා එකග්ගතා. අනිකුස් විතක්ක විචාර ප්‍රීති සුඛ කියන සියල්ල අයින් වෙනවා. උපේක්ෂා සිත උපේක්ෂාවේ මධ්‍යස්ත ස්වභාවයේ තියෙන. ඒකගත සිත හොඳට නැවතිලා. කැමතිනම් පහම උපදවාගත්තත් කමන්නේ. හැබැයි එකක් තිබ්බත් ඇති. මේක ප්‍රයෝජනවත් වෙන්නේ දිට්ටි විසුද්ධියේදී. එයි දිට්ටි විසුද්ධියේ ඉඳලා අපි යන්නේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට. ක්‍රමක්‍රමයෙන් මේ ධහමේ ගැඹුරට යනවා. ගැඹුරට යනකොට මේ සිත දඟලනවා. සිත වික්ෂිප්ත වෙන්න හදනවා. විසිරෙන්න හදනවා. ඒ වෙලාවට ධානය සිහි කරනවා. ධානය ඒ විදර්ශනා කරන එක නවත්තලා ධානය සිහි කරනවා. ධානය සිහි කරපුවාම ධානය පහළ වෙනවා. ශණයෙන් එනවා. ඒ තුල ටික වෙලාවක් ඉඳලා ආයි චිත්ත ඒකාග්‍රතාවය තුළින් ආයි විදර්ශනාවට යනවා. ඒ ධාන පාදක කරගෙන විදර්ශනා වඩන හැටි. සමතෙන් නිවන් දකින්න බෑ. විදර්ශනාවෙන් නිවන් දකින්න. මං සසරට නෙමෙයි බණ කියන්නේ නිවනට. එයි සසර අපි අනන්ත අප්‍රමාණ ඇවිද්දා. සෑම තැනකම අපි ඇවිද්දා. අපි තාම නොගිය තැනක් තියෙනවා. කොහෙද? නිවන. අපි සෑම කෙනෙක්ගේම ප්‍රාර්ථනාවත් ඒකයි. නිබ්බාණං පරමං සුඛං. නිවන තමයි ඉහළම සැප. සමහර අය හිතනවා ලෞකික සම්පත්, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් රාන් රිදි මුතු මැණික් ආදී මේ භෞතික වස්තුන් ගොඩාක් තිබුණොත් තමයි සැප කියන්නේ. නෑ, අතහැරීම තුල සැප තියෙන්නේ. රැස් කිරීම තුල නෙමෙයි. රැස් කරන්න රැස් කරන්න දුකයි. එකතු කරන්න එකතු කරන්න දුකයි. ගොඩ ගහන්න ගොඩ ගහන්න දුකයි. වැඩි. අතහරින්න අතහරින්න සැපයි. සියල්ල අතහැරීම තුල නිවන. සියල්ල අතහැරීම තුල අධ්‍යාත්මික බාහිර ඒකට අවශ්‍ය කරන ඒ උතුම් වූ පරම සුවය නිවන විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය විමුක්ති කියන්නේ නිදහස් වුණා කියලා. සියල්ලෙන් නිදහස් වුණා. ඥාන කියන්නේ නුවණ, දර්ශනය කියන්නේ දකින. Taman සියල්ලෙන් නිදහස් වුණා කියලා අවසානයේ දකි. එතන තමයි චිත්ත විවේකය. එතකන් චිත්ත විවේකයක් නැහැ. එතකන් තියෙන්නේ අධ්‍යාත්මික මේ චිත්තසංතානය බාහිර ලෝකයක් එක්ක කරන අරගලයක්. නැද්ද? සිත බාහිර ලෝකයක් එක්ක කරන අරගලයක් තියෙන්නේ. මේ අරගලෙන් තාම අපි මිදුන්නේ. සෑම භවයකම කරන්නේ ඒකයි. එහෙනම් මේ භවයේ මිනිස්සෙක් වශයෙන් ඉපදිලා ලදරු කාලයේ ළමා කාලයේ තරුණ කාලයේ ගත කරලා විභාග පාස් කරලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධිය අරගෙන රැකී ආරක්ෂාවල් කරලා අවහවිහා වෙලා ධර්මල්ලෝ හදලා රැස් කරපු එකතු කරපු ගොඩ ගහපු සියලුම දේවල් තියලා ඊගාව භවයට යන ඇඳුමක්වත් නැතුව ආවෙත් ඒ විදිහට යන්නෙත් ඒ විදිහට එහෙනම් සැප කොතනද අතහැරපු තැන සැපයි ඒ අතහැරපු තැන සැප ඇති බව තථාගතයන් වහන්සේ දේශනා කළා බ්‍රහ්මණයෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සතුටින්ද මොනවද ලැබුණාටද ආ එහෙනම් ඔබ වහන්සේ දුකෙන්ද? මොනවා නැති වුණාටද? අන්න ඔතන තියෙන උත්තරේ. වචන දෙකක් ප්‍රශ්න දෙකක් ඇහුවා උත්තර දෙකක් දුන්නා කෙටියෙන්. කෙටියෙන්මයි ඇහුවේ ප්‍රශ්න දෙක උත්තර දෙක දුන්නා කෙටියෙන්ම බුද්ධියෙන් විමසලා බලන්න. ඒ උත්තර දෙක තුල තියෙන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ ලැබෙන්න දෙයක්වත් නැහැ නැති වෙන්න දෙයක්වත් නැහැ. ඔය සියලු දෙනාටම ලැබෙන්න දේවල් ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරනෝ නේද ලැබෙන්නේ. ප්‍රාර්ථනා කරනවා. ලැබෙන්න දේකුත් තියෙනවා. නැති වෙන්න දේකුත් තියෙනවා. හැබැයි ලබන සියලුම දේ තුල තියෙන නැතිවීම. අන්න බුදුරජාණන් වහන්සේ දුන්න උත්තර දෙක හොඳට ගැඹුරින් කල්පනා කරලා බලන්න. එහෙනම් ඒ සඳහා මනස හදන්න ඕනේ අපි. ඒක එකපාරට අතහරින්න බෑ. අපි කියනවා අතහරීම තුළ සැප කියලා. නමුත් කොච්චර කිව්වත් අතහරින්නේ නැහැ. අවබෝධය තුල අතහැරෙනවා. අවබෝධය තුල නිකම්ම අතහැරෙනවා. තේරෙනවද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්න මේ ධර්මයේ ඉස්සලා අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය තුල තියෙන අවබෝධය. දුක්ඛාරය සත්‍ය කියන එක අවබෝධයට එන්න ඕනේ. ඒකට හේතුව තෘෂ්ණාව කියන එක අවබෝධයට එන්න ඕනේ. ඒ තෘෂ්ණාව සහ මුලින්ම අවසන් කිරීම, Nirodhaය කියන එක අවබෝධ වෙන්න ඕනේ. ඒ සඳහා අපු මග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක අවබෝධ වෙන්න ඕනේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන පියවර තුනයි. සීල, සමාධි, ප්‍රඥා. අපි දැන් කතා කරන්නේ සමාධිය, සමාධිය අග්‍රඵලය ගැන. ප්‍රඥාව ගැන කතා කරනවා දික්ටි විසුද්ධිය ඉඳලා. එහෙනම් ඒ වතුර වීදුරුවක් උපකාර කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න ආකාරය. තව කෙනෙක් මේ ධ්‍යාන ඒ කියන්නේ මේ කසින තුල තමයි මේ ධ්‍යාන උපදවන්න පහසු. අනික් කමටහන් වලට වඩා හරි පහසුයි මේ දැන් කසින වැඩලත් නැහැ මං හිතන්නේ කිසි කෙනෙක් වැඩලා නැහැ. මේ gedara කරන්න පුළුවන් ප්‍රායෝගික. තේජෝ ධාතු කියලා එකක් තියෙනවා. තේජෝ කියන්නේ උණුසුම. පහනක් දැල්ව ගන්න. පොල් තෙල් පහනක් දැල්වගෙන ස්පීරිසියක් උඩින් ඒ පහනක් තියලා ස්ටෝල් එකක් උඩින් තියලා බිම වාඩි වෙලා අර පහන් දැල්ල ගන්න මනසට. පහන් දැල්ල තුල සිත නවත්තන්න. අතීත අනාගත දෙක අතහරින්න. අතීතය අතහැරපුවාම අනාගතය අතහැරපුවාම සියලු අරමුණු සිතින් අතහැරියොත් පහන් දැල්ල තුල සිත නවතිනවා. සිත බාහිරට යන්නේ එක්ක අතීතයට යනවා එහෙම නැත්නම් අනාගතයට යනවා. මේ දෙක අතහැරියාම වර්තමානයේ සිත හිටිනවා. පහන් දැල්ල ගත්තේ මනසට අරමුණක් වශයෙන්. ටික වෙලාවක් හොඳට පහන් දැල්ල දිහා බලාගෙන ඉඳලා දැස පියාගන්න. ඊට පස්සේ පැත්තකින් ඊට පස්සේ නිමිත් අවශ්‍ය වෙන එක අයින් කරන්න. පැත්තකට ගිහිලා වාඩි වෙන්න වාඩි වෙලා බලන්ට ඇස් දෙක පියාගෙන පහන් දැල්ල හොඳට පේනවා. ප්‍රායෝගිකව කරලා බලන්නකො. කාමරයක් ඇතුළට ගිහින්. පහන් දැල්ල හොඳට පේනවා. ඇයි ඒ පේන්නේ? ඒක සිතේ හොඳට සනිටුහන් වෙලා ඉවරයි. සිතට හොඳට අනුගත වෙලා ඉවරයි. සිතේ හොඳට පිහිටලා ඉවරයි. ඒ නිසා ඒක සිතෙන් අයින් කරන්න බෑ. ඒ නිසා තමයි පහන් දැල්ල ඇස් දෙකෙන් බැලීම අතහැරියා. නමුත් මනසින් දකින්න පුළුවන්. තේරෙනවද? ඒ තුල සිත නවත්තන්න පුළුවන්. ඒ තවත් කමටහනක්. මොකද මේ චිත්ත විසුද්ධිය. ତොර චිත්ත කියන්නේ සිත විසුද්ධි. සුද්ධ කියන්නේ පිරිසිදු වීම. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුයි. ඒක තමයි මුලින්ම අවශ්‍ය වෙන්නේ. හැබැයි ඒක తాවකාලිකයි. අපිට අවශ්‍ය කරන්නේ සහ මුලින්ම මේ චිත්ත විසුද්ධිය. හැබැයි ඒක එන්නේ අරිහත්යේදී. එතකන් වෙන්නේ. එතකම්ම කෙලස් කෙලස් වලින් මේක අපිරිසිදු කරනවා දෝෂය කරනවා කිලිටි කරනවා මේ తాවකාලික වශයෙන් අයින් කරපුවාම ඒකට කියනවා විස්කම්බන කියලා අරමුණ ගත්ත ගමන් තදාංග වශයෙන් අයින් වෙනවා පස් දෙනෙක් කවුද නීවරණ නී කියන්නේ නිවන ආවරණය කියන්නේ වැහුවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කොච්ච විචිකිච්ඡා ඒතර ඒ පස් දෙනා අයින් වෙලා තව පස් දෙනෙක් ළඟට එනවා ඒ පස් දෙනාව තියාගන්න කවුද සද්ධා විරි සති සමාධි ප්‍රඥා මේ පස් දෙනා තමයි අපිව නිවනට අරන් යන්නේ මේකට කියන්නේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඉන්ද්‍රිය කියන්නේ අධිපති නායකත්වය ගන්නවා නායකත්වය අරගෙන අපේ මනස අරගෙන යනවා නිවනට ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කියන්නේ ওই පහමයි එහෙනම් බලන්න අපි වැඩිපුර අපේ සිතට අනුගත කරගෙන තියෙන්නේ වැඩි වෙලාවක් අපේ සිතේ ලගින්ඩ ඉඩ දීලා තියෙන්නේ අර නිවන වහන පහද නිවන විවෘත කරන පහද කාමච්ඡන්ද ව්‍යාපාද ඒවා තුල තමයි සිත තුල තියෙන්නේ එහෙනම් සද්ධා වීරි සති සමාධි ප්‍රඥා ඒ පහ සිත තුල ඇති කරගන්න ඒක දියුණු කරගන්නට ඒ පස් දෙනා නිවනට අරන් යනවා නිවන දක්වාම අරන් යන්නේ පස් දෙනා නිවනට තියලා මනස ඒ පස් දෙනත් නවතිනවා ওই පස් දෙනා උපකාර කරන්නේ නිවනට යන්න විතරයි. එතනින් එහාට ওই පස් දෙනා වුණෙත් නැහැ. ඒ පස් දෙනා තියලා යන්න. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ උපමාවක් දේශනා කළා. පහුර එගොඩ වෙන්න විතරයි එගොඩ වුණාට පස්සේ කර තියාගෙන යන්නේ නැහැ. පහුර තොටුපළේ තියලා අපි එගොඩට යනවා. ඒ වගේ තමයි සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන පහ පහුර එගොඩට යනවා. පාදයක් එගොඩ තියලා අනිත් පාදේ ඉහළට ගන්නකොට පහුර පස්සට යනවා. සද්ධා වීරි සති සමාධි ප්‍රඥා තියලා යන්නේ අරිහත්ත්වයේදී. එතකන් ওই පස් දෙනා වුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේ තව ආකාරයක් දේශනා කරනවා චරිත අනුව. මේ සිත සමාධිගත කරන්න, ධ්‍යාන උපදවන්න චරිත අනුව කමඨහන් ටිකක් දේශනා කරලා තිනවා. මම ඉස්සෙල්ලා ධර්ම දේශනාවෙත් සිද්ධ කළා. කර්ම කියන්නේ සිතුවිලි වලට. ස්ථාන කියන්නේ තැනක්. අපේ සිතුවිලි තියෙන්නේ නොමනා තැනක අපි සිතුවිලි වලට මනා තැනක් දෙනවා. ඒකට කියනවා කමඨාන් කියලා. කර්ම කියන්නේ සිතුවිලි. ස්ථාන කියන්නේ තැනක් දුන්නා. ඒක බුදුරජාණන් වහන්සේ චරිතානුව දේශනා කළා. ලෝකේ පුච්චලෝ විවිධයි. නානත්වයක් හා විවිධත්වයක් තියෙනවා. රාගය අධික පුච්චලයෝ ඉන්නවා. ද්වේෂය අධික පුච්චලයෝ ඉන්නවා. මෝහය අධික පුච්චලයෝ ඉන්නවා. සද්ධාව අධික පුච්චලයෝ ඉන්නවා. විතර්කය අධික පුච්චලයෝ ඉන්නවා. බුද්ධිය අධික පුච්චලයෝ ඉන්නවා. රාග, ද්වේෂ, මෝහ. සද්ධා, විතර්ක, බුද්ධි. චරිත හයක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ චරිතයට අදාළ කමඨහන් දේශනා කරනවා. රාගය රාගය මෙතනදී බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ පුරුෂ පක්ෂයට ස්ත්‍රී පක්ෂය කෙරෙහි ඇති වෙන සිතුවිලි ආ ස්ත්‍රී පක්ෂයට පුරුෂ පක්ෂය කෙරෙහි ඇති වෙන සිතුවිලි මේ සිතුවිලි සිත කය දවන ගින්නක් සිත කය දවන ගින්නක් මිත්‍ර වේශයෙන් යන හතුරෙක් ಗುಣදහම් පැහැර ගන්න හොරෙක් ආවේශ වෙලා නටවන යකෙක් මෙලව මෙලවදීම මෙහෙකාර භවයේ යොදවන දාසෙක් අපායට අරගෙන යන්න ආපු යමදූතෙක් ඒ විදිහට හිතන්න රාගය ඇති වුණාම මොකද වෙන්නේ සිත කය දෙකම දෙවිල්ල නැද්ද දෙවිල්ලයි සිත කය දෙකම දානවා ඒ ලබා ගන්න තුරු මොනතරම් ගැටෙනවද මොනතරම් ධනයක් වියදම් කරනවද? මොනතරම් කැපවීමක් කරනවද? කල්පනා කරලා බලන්න. සිත කය දවන්නේ. මිත්‍ර වේශයෙන් එන්නේ හැබැයි. යහපතක් කරන ආකාරයෙන් එන්නේ හතුරෙක්. ගුණදහම් පැහැර ගන්න හොරෙක්. එයි. ඒ ලබා ගන්න සිත යම් තැනක බැඳුනද, සිත ඇලුනද, ඒක ලබා ගන්න ඕනම දෙයක් කරනවා. සමහර අය මිනිත් මරනවා. සමහර අය ගහබන ගන්නවා. රණ්ඩු සරුවල්, වාද විවාද, කලහ නැද්ද? රාගය හොඳ දෙයක්ද? ගුණධම් පැහැර ගන්න හොරේ ගුණධර්මයේ සිතට ඉන්නේ නැහැ. ආවේශමින් නටවන යකෙක් යක්කු ආවේශලා තියෙන දැකලා තියෙනවා. දඟලන හැටි, නටන හැටි මෙලවදීම දාස බවට පමුණන මෙලවදීම මෙහෙකාරකම යොදවන දාසෙක් කුසරච්චුරු වළං හේතුවා නැත් උන්මාද චිත්‍රාව ලබා ගන්න ගාන මොන මොන දේවල් කරත් එතකොට කුසරච්චුරු කියන්නේ රටේ රච්චුරු අර ගෙදර වළං හේදුවේ රාගෙ හින්දා නෙමෙයි එහෙනම් මේ රාග නැති කරගන්න. බුදුරජාණන් වහන්සේ වීත රාගී. වීත දොස්. වීත මොහ. අපි රාග සහිතයි, දේශ සහිතයි ඔය දෙකට ඔය දෙකට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දීම මෝහ සහිතයි. කරුණු තුනම තියෙනවනේ. එහෙනම් රාගය අවසන් කරන්න බුදුරජාණන් වහන්සේ අපට කමටහන් දුන්න අසුභ වශයෙන් මෙනෙහි කරන්නේ. අපි බලන්නේම සුබ වශයෙන්. ඒ කොහොමද අසුබ වශයෙන් බලන්නේ? ඉස්සලාම ගන්න තමන්ගේ ශරීරය. හිතාගෙන ඉන්නේ සුබයි කියලා. නෑ ඔක සුබයි. ඔක සුබ දෙයක් නම් ඔකේ සුවඳ ගන්න දෙයක් තියෙන්න ඕනේ. කොයි කොටසද ඔකේ සුවඳ ගන්නේ? පසුගිය ධර්ම දේශනාවෙත් සිද්ධ කළා. කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇටලොඳ වකුගඩුවක්ම වෙනහලු ආදි වශයෙන් අරගෙන තියලා බලන්න මේසයක් උඩි. මොකද වෙන්නේ කියලා බලන්න. කෙලසම සොටු කඳුළු දහඩිය ලේ සැරව ඒ ටිකක් තියලා බලන්න. පීරිසියක දාලා මේ සුඩින් තියලා බලන්න. මොකද කරන්නේ? ලං වෙන්නේවත් නෑ. ඇයි? අසුබ නිසා. පිළිකුල් නිසා. හැබැයි අපි තාම දකින්නේ සුබයි කියලා. නෑ අසුබ වශයෙන් දකින්න ඕනේ. ඒ අසුබ වශයෙන් දකින්න කෙනාට විතරයි රාගය නැති වෙන්නේ. කාන්තාව ලස්සනයි. ලස්සන රූපයක් දැක්කාම බාහිරින් බැලුවොත් රාගය එනවා. අභ්‍යන්තරයේ බැලුවොත් බලන්නකො කෙල ටික, සෙම ටික, සොටු ටික, කඳුළු ටික, දහඩිය ටික, ලේ ටික, සරව ටික, පිත මේද තෙල්, උරුණු තෙල්, සඳ මිදුළු මුත්‍රා ටික දකින්න. අසුචි ටික දකින්න. අපි මෙනෙහි කරන්නේ බාහිර තියෙන කෙස් ටික. නිය ටික දත් ටික හැම බාහිරින් පේන්න පහක් තියෙනවා. ওই පහට අපි රැවටෙනවා. කෙස්, ලොම්, නිය, දත් සම්. අනිත් එකක්වත් බාහිරින් පේන්නේ අනිත් සියල්ල තියෙන්නේ අභ්‍යන්තරය ඇතුලේ. එහෙනම් අපි බලන්නේ බාහිරින් බලලා අපි තීරණය කරනවා අලංකාරයි කියලා. මේක ස්ත්‍රී පක්ෂයට විතරක් නෙවෙයි පුරුෂ පක්ෂයටත් තියෙනවා. වෙනස තියෙන්නේ ඒ ස්ත්‍රියක් පුරුෂයෙක් හඳුනා ගන්න තියෙන ඒ ස්වභාවයන්ගෙන් විතරයි වෙනස තියෙන්නේ. එහෙම නැත්නම් සියල්ලම සතර මහා භූත. එහෙනම් දැකීමේ වෙනසක් තියෙනවා. දැක්කේ නෑ නිවැරදිව. සුභ වශයෙන්මයි ගන්න. සුභ වශයෙන් බලන තාක්කල් රාගේනවා. තේරෙනවද? එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේ නමක් කැලේ භාවනා කරන අට්ටික සංඥාව මේ ඇටසැකිල්ල අරමුණු කරගෙන භාවනා කර කර ඉන්නවා. එදා කාන්තාවක් තමගේ ස්වාමියාත් එක්ක කලින් දවසේ රාත්‍රියේ යම් ආරවුලක් ඇති කරගෙන ස්වාමියා රැකියාවට ගියාට පස්සේ කාන්තාව ඇඳුම් ටිකත් එකතු කරගෙන එළියට බහින මහගෙදර යන්න. අදත් තියෙනවනේ. යන්නේ කැලෑව මැදි. ඒ කැලෑව මැදින් යනකොට මේ ස්වාමින් වහන්සේට මුණ ගැහෙනවා. ඒ ස්වාමින් වහන්සේ දැක්කාම මේ කාන්තාවට රාගයක් එනවා. හයියෙන් hina වෙනවා. ස්වාමින් වහන්සේ බැලුවා බිම් බලාගත්තා. ටිකක් වෙලා බලා හිටියා ස්වාමින් වහන්සේගෙන් ප්‍රතිචාරයක් නැහැ කාන්තාව ගියා. අර ස්වාමියා ගෙදර ඇවිල්ලා කාන්තාව හොයනවා භාර්යාව භාර්යාව නැහැ. දාන්නව යන පාර ඒ පාරේ එනකොට හාමුදුරුවෝ තවමත් භාවනා කරනවා. දැනගත මෙතනින් යන්න ඕනේ මේ හාමුදුරුවෝ දකින්ට ඇති. අහනවා ස්වාමීනි. අනේ හාමුදුරනේ මේ පැත්තෙන් කාන්තාවක් ගියාද? කාන්තාවක් නම් මන් දැක්කේ නෑ ඇටසැකිල්ලන් නම් ගියා කිව්වා. ඇයි? හාමුදුරන්ගේ සිත තියලා තිබ්බේ අට්ටික සංඥාවේ. ඒතර බාහිරින් නෙමෙයි බැලුවේ. බාහිරින් බැලුවා නම් මොකද වෙන්නේ? රාගය එන්නේ. බාහිරින් බැලුවේ නෑ. එයාගේ සංඥාව, ඒ කියන්නේ හඳුනා සංඥාව කියන්නේ හඳුනා ගන්නවා. එයාගේ හඳුනා ගැනීම තුල තිබ්බේ ඒ අභ්‍යන්තරේ. ඒතර අභ්‍යන්තරය තුල දැක්කේ ඇටසැකිල්ල. අපේ ශරීරයේත් නැද්ද ඇටකැබලි 300ක් එකකට එකක් සම්බන්ධ කරලා හිසේ ඉඳලා පාදාන්තය දක්වා ඇටකැබලි 300ක් තියෙනවා. දැන් ඔය එකක් ගෙයි මුල්ලක ගෙනත් තිබ්බොත් මොකද වෙන්නේ? gedara ඉන්නෙත් නෑ යනවා. හැබැයි තමන්ගේ ශරීරය තුල තියෙන දේ දකින්නේ. මේ සෑම කෙනෙක්ගේම ශරීරය තුල මේ ටික තියෙනවද? ඇයි ඒ ටික දකින්නේ නැත්තේ? රාගය ප්‍රහීන වෙන්නේ ওই ආකාරයට දැක්කොත් විතරයි නැත්තම් රාගය එනවා. නැවත නැවත එනවා. නැවත නැවත එන කෙනාට සිතකයි දනවා. දෙවිල්ලම හැදෙනවා. එහෙනම් අන රාගය අධික පුච්චලයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුබ වශයෙන් බලන්න එපා සුබ වශයෙන්ම බලන්න. ඒ අසුබ වශයෙන් බලන්න ඒක සිතට හොඳට අනුගත කරගන්න ඕනේ. ඒ අනුගත කරන ක්‍රමය තමයි අභ්‍යන්තරය තුල තියෙන දේවල් විනිවිද දකින්න උත්සාහ කරන්න. ඒක හැබැයි සිතට හොඳට අනුගත කරගන්න නම් අර මර්චරියට ගිහිලා බොඩි එකක් කපන තැනක හිටියොත් ඔක හොඳට බලා ගන්න පුළුවන්. එතකොට හොඳට බලා ගන්න. එහෙම නැත්නම් හැබැයි ඉන්ටර්නෙට් එකේ තියෙනවා. අසුබ භාවනා කියලා ටයිප් කරන්න. පිළිකුල් භාවනා කියලා ටයිප් කරලා බලන්න. හොඳට එනවා. ඔය කොටස් ටික ඔක්කොම එනවා. හොඳට එකින් එක එනවා. බලන්න මොකනවද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියලා. අන්න ඒ ආකාරයෙන් හොඳට පරීක්ෂා කරලා බලලා ඒක සිතට හොඳට අනුගත කරගන්න. එතකොට ඒකම ඇවිල්ලා පේනවා. අර මම මුලින් කියවනේ වතුර වීදුරුව මනසට අරගෙන දැස පියාගත්තාමත් පේනවනේ. අන්න ඒ වගේ තමයි ඒ අභ්‍යන්තරය තුල තියෙන කොටස් ටික හොඳට සිතට අනුගත කරගත්තොත් S2 ඇරලා බැලුවත් පේන්නේ වගේ. අර හාමුදුරුවෝ දැක්කේ ස්ත්‍රියක් දැක්කේ නෑ. හාමුදුරුවෝ කියනවා ස්ත්‍රියක්ද පුරුෂයක්ද මන් දන්නේ නෑ. යට සැකිල්ලක් ගියා. එතකොට මොකද්ද තිබ්බේ? එතකොට සිතට හොඳට අනුගත වෙලා තිබ්බද? හා හාමුදුරුවන්ගේ දැන් අපේ සිතට අනුගත වෙලා තියෙන්නේ මොකක්ද? දැක්කොත් ලස්සනයි. කාන්තා පක්ෂයට පුරුෂ පක්ෂයත් එහෙමයි, පුරුෂ පක්ෂයට කාන්තා පක්ෂයත් එහෙමයි. ඔව්ද නැත්? නෝනින් විමසලා බලන්න. මේක නැති කරගන්න ඕනේ. මේක කවදා හරි නැති කරගන්න වෙනවා. මේක තියෙන්න තියෙන්න අපි දුකටමයිපත් වෙන්නේ. එහෙනම් ඒ අසුබ වශයෙන් මෙනෙහි කරන්න ඔය කොටස් 32ක් තියෙනවා. 32ම එකින් එක එකින් එක අරගෙන ගොඩවල් 32ක් ඉස්සරහින් හදාගන්න. කෙස් ටික ලොම් ටික නියදත් සම්මස්නහර ඇට ඇටලොඳ වකුගඩු අක්මාව පෙනහල්ල පපු මස් හෘදය බොක්කු බඩවැල් පිත්තාස දිරෝප ආහාර නොදිරෝප ආහාර මොළ කෙලසෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිත්ත මේද තෙල් උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා 32ක් හදාගන්න මනසින් ගොඩවල් 32ක් ඉදිරියේ ශරීරේ එක එක අරන් බලන්න. ලං කළ බලන්න හොඳට. මනසින් බලන්න. මොකද හිතෙන්? ආසාවෙන් පරිහරණය කරන්න හිතෙයිද පිළිකුලෙන් බැහැර කරන්න හිතෙයිද? සත්‍ය මොකද්ද වෙන්නේ? දැන් මොකද්ද කරන්නේ? ආසාවෙන් පරිහරණය කරනවා. ආසාවෙන් පරිහරණය කරන තාකල් රාගේන. රාගේ බාහිර ශරීරයේ තමගේ ශරීරය පිළිබඳව තියෙන ඇල්ම. ඒකත් රාගයමයි. එහෙනම් අර විදිහට මෙනෙහි කරන්න මෙනෙහි කරන්න අභ්‍යන්තරයේම හොඳට සිතට අනුගත වුණොත් ඊට පස්සේ ඕන තැනක බය නැතුව ගිහිල්ලා ඉන්න පුළුවන් විශාල ජනකායක් මැද්දේ හිටියත් එයාලගේ බාහිර වශයෙන් නෙමෙයි දකින්නේ අභ්‍යන්තරයේ තියෙන කොටස් ටික ලස්සනටම ඇවිල්ලා පේනවා ඒ තුල මොනතරම් හොඳ තැනක හිටියත් යාට රාගයක් එන්නේ නැහැ එහෙනම් අසුබ වශයෙන් කායගත සති මෙන්න මේ කමඨහන් දෙක රාගය අධික පුච්චලයට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. කායගත සති. කාය කියේ ශරීරයට. ඒ ශරීරයේ තියෙන ගතිය මෙනෙහි කරන්න. කොහොමද? කෙස්. කෙස් කියනකොට කෙස් වල සිත තියන්න. ලොම් කියනකොට ලොම් වල සිත තියන්න. නිය කියනකොට නිය වල සිත තියන්න. දත් කියනකොට දත් වල සිත තියන්න. සම් කියනකොට සම් වල සිත තියන්න. දෑස පියාගෙන ටික වෙලාවක් කෙස් ලොම් නිය දත් සම් සම් දත් නිය ලොම් කෙස් බන් හර ලස්සනයි සිත හරීම තැන්පත් වෙනවා හරීම සාන්තයි ඒ අරමුණේ හිටින හොඳට ඒ කෙස් කියනකොට කෙස් වල ලොම් කියනකොට ලොම් වල සිත තියෙන්න ඕන නිය කියනකොට නිය වල සිත තියෙන්න ඕන දත් කියනකොට දත් වල සිත සම් කියනකොට සම් වල සිත ආයි නැවත යන තවත් පහකට. කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටලොඳ වකුගඩු වකුගඩු ඇටලොඳ ඇට නහර මස් සම් දත් නිය ලොම් කෙස් කරලා බලන්න ගෙදරට මොන තරම් සිතට සැහැල්ලුවක් දැනෙනවද කියලා. සිත මොන තරම් සිතට කය සිත දෙකටම මොනතරම් සුවයක් දැනෙනවද කියලා. ඉතින් ඔක්කොම කියන්න වෙලාවෙ නැහැ. ටිකක් ඔය විදිහට මම ටිකක් කිව්වේ. ඕක හොඳට ප්‍රායෝගිකව කරන්න. මොකද අපේ අරමුණ ඉටු කරගන්න. මොකද අරමුණ නිබ්බාණං පරම සුඛං. ඒ උතුම් වූ නිවන් සැපය ලබන්නට නම් මේක ප්‍රායෝගිකවම ක්‍රියාත්මක කරන්නටම ඕනේ. එහෙනම් ඒ රාගය අධික පුච්චලයට ඒ කායගත සතිය අසුබ භාවනාව බුදුරජාන් වහන්සේ අනුදැන වදාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, හොයලා බලන්න, විමසලා බලන්න රාගය අඩු වෙලා නැති වෙනවද කියලා ওই ටික ওই ආකාරයට මෙනෙහි කරා. නැති වෙනවද? නැති වෙනවා. සුබ වශයෙන් බලන තාක්කල් රාගය වැඩෙනවා. එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරන රාගය අවසානයමයි නිවන. දේශය අවසානයමයි නිවන. මෝහය අවසානයමයි නිවන. ඒතර මෝහය අවසන් කරන්න දෙයක් නැහැ. රාගය, ද්වේෂය අවසන් නම් මෝහය අවසන්. රාගය තියෙනවා නම් රාගයට සිත තුළ ඉඩ දීලා තියෙනවා නම් ද්වේෂයට සිත තුළ ඉඩ දීලා තියෙනවා නම් යාට මෝහය තියෙනවමයි. එහෙනම් අපිට කරුණු තුනක් අයින් කරන්න නෑ දෙකයි අයින් කරන්න තියෙන්නේ. අවිජ්ජා දෝමනස්ස. විසම ලෝභය කියන්නේ රාගය හා ද්වේෂය. ඒතර ගන්න ගොඩක් නෑ ටිකයි තියෙන්නේ. ඊගාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේෂ අධික පුච්චලයට තරහ යනවනේ හරියට කේන්ති යනවා නේ ඔව් සමහර පවුල් වල ගොඩාක් තියෙනවා සමහර අයට ද්වේෂය අඩුයි සමහර අයට බොහොම වැඩි හැබැයි සෑම කෙනෙකුටම තියෙනවා සෑම කෙනෙකුටම තියෙනවා ඕක අයින් වෙන්නේ අනාගාමී ඵලයේදී කාමරාගයයි පටිගයයි එතකම තියෙනවා. එහෙනම් ද්වේෂය අපි කල්පනා කරලා බලන්න ඕනේ සිත තුළ වැඩි දියුණු කරගatiya යුතු ධර්මතාවයක්ද එහෙම නැත්නම් සිතින් බැහැර කළ යුතු ධර්මතාවයක්ද? බැහැර කළ යුතු ධර්මතාවයක්. එහෙනම් බැහැර කළ යුතු ධර්මතාවයක් කියන එක හොඳටම දන්නවනම් ඇයි අපි තියාගෙන ඉන්නේ? බැහැර කරන්න ඕනේ. එහෙනම් බැහැර කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කමඨහන් 8ක් තියෙනවා. නීල පීත ලෝහිත ඕදාත අර මං වතුර වීදුරුව කිව්ව ආකාරයට ගන්න නිල් කියන්නේ නිල් පාට නිල පීත කියන්නේ කහ පාට රවුමක් හදාගෙන කසින මේවා කසින බිත්තිය ගහලා ඉදිරියෙන් වාඩි වෙලා නිල නිල නිල කියලා හිතන්න හොඳට සිත අනුගත කරගන්න සිතට දේශය අධික පුච්චලයට මේ කමඨහන් අටක් බුදුරජාන් වහන්සේ දේශනා කරා නිල පීත ලෝහිත ඕදාත හතරයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මෙන්න මේ අට දේශය අධික පුච්චලයට නියත වශයෙන් උපකාර වෙනවා දේශය ඉක්මනින් අයින් කරගන්න. ඒතකොට දේශය කියන එක ඉක්මනින් අයින් කරගත්තොත් හොඳයිද? තව සුමානයක් හරි තිබ්බොත් හොඳයි. මෙතනින් එළියටම යනකොට ඔය ටික මේක ඇතුලේ තියලා යන්න පුළුවන් නම් ඒකමයි හොඳ. එයි. ඔය දේශය කියන එක සිත තුළට ආවොත් Tamante යහපතක් වෙන්නෙත් නෑ අනිත් අයට යහපතක් වෙන්නේ නැහැ. සියලු දෙනාටම වෙන්නේ විනාශයක්. තේරෙනවද? එහෙනම් දේශය අයින් කරන්න බුදුරජාණන් වහන්සේ අපට දේශය කියන ඔක මහා රෝගයක්. ඔය රෝගයට බෙහෙත් දුන්නා. හැබැයි බෙහෙත් ලියලා තියෙන පොත්පත් ටික නම් gedara තියෙනවා. බෙහෙත් ලියලා තියෙන පොත්පත් ටික gedara තියෙනවා. හැබැයි බෙහෙත් බොන්නේ නෑ. බෙහෙත් ටික gedara තියෙනවා බොන්නේ නෑ. මීට කලින් බිව්වා රෝගය සුවයි. එහෙනම් මෛත්‍රිය තුල මෛත්‍රිය නම් සිත තුල තියෙන දේශයක් සිත තුල තියෙන්න බෑ. ওই දෙක හාත්පසින් එකකට එකක් විරුද්ධයි. ඉරේලිය තියෙන තැන අඳුර නැහැ. අඳුර තියෙන තැන ආලෝකය නැහැ. එහෙනම් දේශයයි මෛත්‍රිය කියන්නේ ඒ වගේ. මෛත්‍රිය තියෙනවා නම් යම් සිතක එතන දේශයට ඉඩ නැහැ. දේශය යම් සිතකට ආවද එතන මෛත්‍රිය නැහැ. එතකොට මේ දෙකෙන් අපි බුද්ධියෙන් ගන්න ඕනේ දේශයට ඉඩ දෙනවද මෛත්‍රියට ඉඩ දෙනවද? හැබැයි සනෙන් ගන්න. දේශයක් ආපු ගමන් හරවන්න මෛත්‍රියට. නෑ මට මේක එපා. මගේ සිත කිලිටි කරන ධර්මයක් මේක. මගේ සිත අපිරිසිදු කරන ධර්මයක්. මගේ සිත දූෂ්‍ය කරන ධර්මයක් මේ ද්වේෂය කියන එක. නෑ මම මේක ගන්නෑ. තරහ කියන එක යනව නෙමෙයි. කට්ටිය කියන්නේ තරහ යනවා කියලා. යනවනම් හොඳයි. යනව නෙමෙයි ගන්නවා. මනසට ගන්නවා. ගැනීම තුලයි විනාශය සිද්ධ වෙන්නේ. එහෙනම් මේක මොකද කරන්න? යවන්ට තියෙන. යවපු තරමට තියෙන සහනයක්. එහෙනම් ඒ සඳහා අර කමඨානට ඕන එකක් ගන්න. ඊගාට තියෙන ආනාපාන සති හා ආනාපාන සතියේ තියෙන මෝහය හා විතර්කයේ අධික පුච්චලය. මේ කාල වේලාව අවසන්නේ. ඒක තමයි වැටි තියෙන්නේ. ධර්මදේශනා මාලාවක් තුලින් තමයි මේක අහන්න වෙන්නේ. දිගටම කියනවා. ඒතර මෝහය අධික පුච්චලයට හා විතර්කය. විතර්ක කියන්නේ කල්පනා කරනවා. මෝහය කියන්නේ මෝඩකම. අඥානකම. එහෙමයි ඉන්නවනේ ලෝකේ. ඒතර විතර්ක කියන්නේ වැඩිපුර කල්පනා කරනවා. දැන් අපි දන්නවා සමහර අය ඉන්නවා එයා වැඩිපුර කතා කරන්නේ. එයා ගෙදරාවත් කාමරයකට ගියා දොර වහගත්තා. එයා අමතු චරිතයක්. එම කියනවනේ. එයා වැඩි එක එකක් කතා කරන්නේ කල්පනා කරන වෙන්නේ. ඒ කියන්නේ විතර්ක චරිතය. මෝහය හා විතර්කය අධික පුච්චලයට තියෙන ආනාපාන සති. ආස්වාස ප්‍රාස්වාස. ඒක තමයි යට හරියන්නේ. එතකොට දැන් මේ කෙටියෙන් කියලා අවසන් කරන්න වෙනවා. සද්ධාව අධික පුච්චලයට තුනුරුවන් කෙරේ අතිශය ප්‍රසාදයක් තියෙනවනේ. එයාට බුද්ධානුස්සතිය. නවරහදි බුදුගුණ මෙනෙහි කරන්නේ. අනිත් එක බුද්ධි චරිතය. බුද්ධි චරිතයට තියෙනවා මරණානුස්මති ජීවිතය අනියතයි මරණය නියතයි කියලා යට මෙනෙහි කරන්න පුළුවන් සතර මහා ධාතු හැටියට මෙනෙහි කරන්න පුළුවන් ආහාරයේ පිළිකුල් සංඥා මෙනෙහි කරන්න පුළුවන් ඔයාලා හිතන්නේ ආහාරය හොඳ දෙයක් කියලානේ ආහාරය හොඳයි මේක පවත්වා ගන්න හැබැයි ඔය ප්‍රණීත සුවඳ ගහන රසවත් ඒ වෑංචනත් එක්ක බත් ටිකක් හොඳට එකට අනලා දෙපාරක් විකල්ලා කාගේ හරි අතට දෙන්නකෝ බලන්න මොකද වෙන්නේ බලන්න මොකද වෙන්නේ කියලා බලතේ. කෙලත් එක්ක මිශ්‍ර වෙච්ච ගමන් මොකද වෙලා තියෙන්නේ? පිළිකුල්ද නැද්ද? උගුරෙන් පල්ලෙහාට ගිය ගමන් මොකද්ද වෙන්නේ? ආ පිළිකුල්ද නැද්ද? ඔය ආහාරයේ පිළිකුල් බව හොඳටම දැක ගන්න පුළුවන් පහවදා උදේට. තනියෙන් කුටියකට වෙලා දොරත් අහ ගන්නවා. දන්නේ මොකද කියලා. එයි ඒ ඉස්සරෙන්ද ගත්ත අනුභව කරපු ආහාරය හරි ප්‍රණීතයි සුවඳයි. පලාතම සුවඳයි. පහවදා වෙනකොට මොකද වුනේ? එහෙනම් ආහාරයේ තියෙන පිළිකුල් ස්වභාවයක්ද? අපි ගන්නෙ බොහොමත්ම කැමැත්තෙන් ආසාවෙන් සතුටින් ගන්නෙ. වැරදිනේ. මේක මේක ඇතුළට ගිය ගමන් මොකද වෙන්නේ? එහෙනම් ඒ ස්වභාවයත් ගන්න. අන්න බුද්ධි චරිතයට. බුද්ධියට ඒක වැටහෙනවා. වැටහෙනවනේ. ඉතින් ධර්ම දේශනාවේ කාලය අවසන්. පැහැදිලිද කියපේවා. මේ නිවන් මඟ. තේරෙනවද? මේවා කරන්න මේන ප්‍රායෝගිකව කරන්න කරන්න පුළුවන්. මඟ පැහැදිලි. ඉක්මනින් කෙරුවොත් ඉක්මනින් ප්‍රතිඵල. කල් ඇරියොත් ප්‍රතිඵලත් කල් යනවා. හැබැයි අපට අර අපි කැමති වුණත් අකමැති වුණත් අපි කරා පැමිණෙන එක්කෙනෙක් ඉන්නවා. එයා එන්න ඉස්සෙල්ලා කරගන්න වෙනවා. කවුද කියලා දන්නවා. කැමති වුණත් ඒක බාර ගන්න වෙනවා. අකමැති වුණත් බාර ගන්න වෙනවා. ඒ තමයි මරණය. හැබැයි ඒක කවද කොහොම කොතනදී මොන විදිහට ලැබෙනවද? කවුද කියන්නේ? කවද කොහොම කොතනදී මොන විදිහට ලැබෙනවද? දන්නේ බණ කියන මම රැයට ගිලම්පස වළඳයි ඉඳන්නේ. සහතිකයක් දෙයිද කවුරු හරි? දෙන්නේ. එහෙනම් ඊට ඉස්සෙල්ලා කරගන්න ඕනේද? ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ උපරිම ඵල නෙලා ගන්න ධර්ම දේශනාව අවසන් කරනවා. ඉතිරි ධර්ම දේශනාව තුළින් අනිත් කරුණු අහස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ භවය තුලදීම මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු ආසනාව වේවා කියලා ඉතාගෙන සාදු කියන. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තෙරුවන් සරණයි क्रैश करेगा